ඉතින් අද දවසේදීත් ගැටලු රාශියක් අපට යොමු වෙලා තිබෙනවා. ඒ පිළිබඳව මූලික අවධානයක් දැන් යොමු කරන්නට පුළුවන්. ගැඹුරු නින්දකදී හදිස්සියේ මිය ගියහොත් චුතිසිත වෙන කර්ම අනුව ප්‍රතිසන්දි ගන්නට පුළුවන්ද? එතකොට දැන් ගැඹුරු නින්දකදී මිය ගියොත් කෙනෙක් යම් විදිහකින් මේ කර්ම නිමිති ගන්නවා කියන එක සිද්ධ වෙන්න බැරි කමක් නැහැ. පළවෙනිම දේ තමයි අපි නින්දෙන් මිය යනවා කියන එකක් කවදාවත් සිද්ධ වෙන්නේ නැති නිසා. කර්මය, කර්ම නිමිති, ගති නිමිති පහළ වෙලාම තමයි ඒ සිත චුතියටපත් වෙන්නේ. කියන්නේ දැන් මරණාසන්න වීතියක් ගත්තාම පංචද්වාරිකව උපදින අවස්ථාවක් තියෙනවා. වගේම මනෝද්වාරිකව අරමුණු ගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් යම් අවස්ථාවකදී අර භවාංග චිත්ත සම්තතියම එක දිගටම හටගෙන තිබිලා එහෙම සිත නිරුද්ධ වෙලා යනවා කියන එකක් නෙමෙයි චුතිය කියලා කියන්නේ. අනිවාර්යයෙන්ම මරණාසන්න වීතියක පැවැත්ම සිද්ධ වෙනවමයි. මරණාසන්න වීතියක් හට ගන්නවම තමයි. මනෝද්වාරිකව හරි ඒ චක්කුද්වාරිකව හරි හටගන්න විදිහකට ඒ චිත්ත වීතියක් හටගන්නවමයි. ඉතින් මේ මනෝද්වාරිකව හටගත්තත් ඒ ජවන සිත් පහක හට ගැනීමකින් පස්සේ ඒ චුති ප්‍රතිසන්දි අවස්ථාවන් උපදින බව අපිට දකින්න පුළුවන්. එහෙම තමයි චුති ප්‍රතිසන්දියෙන් සිද්ධ වෙන්නේ. එහෙම නැතුව භවාංග සිතකින් පමණක් එහෙම චුතියක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ හින්දා දැඩි නිින්දෙදි මිය යනවා කියලා අපිට පෙනුනට කෙනෙක් නිින්දෙන් මිය යනවා කියලා බාහිරින් බැලුවට මේ සියුම්ම හටගන්න සිත දිහා බැලුවහම කිසි ලෙසකවත් අපිට තීරණය කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ කෙනෙක් මිය පරලෝකයේ දැඩි නිින්දක ඉඳලමයි කියන එකක් අපිට පැහැදිලි කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ එහෙම කෙනෙක් නිින්දක ඉඳලා මිය යනවා කියන එක වෙන්නේ නැති දෙයක් නිසා අර විදිහට මරණාසන්න වීතියක් හටගෙනම තමයි මරණාසන්න අවස්ථාවකදී කෙනෙක් මරණයටපත් වෙන්නේ. ඉතින් මරණාසන්න වීතියකදී අර අපි ගත්තාම සාමාන්‍ය චිත්ත වීතියක වගේ ජවන් සිත් හතක් ගිහිල්ලා තදාරම්මන සිත් පහළ වෙන්නේ නැහැ විදිහට අර ජවන් සිත් වශයෙන් ඉපදුනොත් එහෙම ඒ ජවන වශයෙන් උපදින්නේ අවස්ථා පහක් ඊට පස්සේ තමයි අර මේ තදාරම්මන ආදී සිත් පහළ වෙනවා නම් ඒ තදාරම්මන පහළ වුණාට පස්සේ චුතිය සහ ප්‍රතිසන්දිය පහළ වෙන අවස්ථාත් ඒ වගේම සදාරම්මන පහළ නොවි චුතිය සහ ප්‍රතිසන්දිය සිදු වෙන අවස්ථාත් අපට දකින්නට පුළුවන්කම තිබෙනවා මරණාසන්න වීථි පිළිබඳව සලකා බලනකොට කෙසේ වෙතත් මරණාසන්න වීථියක් උපදින හැම වෙලාවකදීම යවන සිත්වලට අනතුරුව තමයි අපිට චුතිය සහ ප්‍රතිසන්දි අවස්ථා දකින්නට පුළුවන්කම තිබෙන්නේ. ඒ කියන්නේ ඒක නිදිගත් අවස්ථාවකින් නෙමෙයි, මනසින්ම අරමුණු ගන්න මොහොතක්. හිතන්නකෝ කෙනෙක් කොමයකකටපත් වෙලා ඉන්නවා කියලා. කොමයකට පත් වෙලා හිටියත් එයාගේ මේ රූපය ඇසුරු කරගෙන ඇස කනනාසය ආදී මේ ඉන්ද්‍රිය පරිහරණය කරන්න තරම් ඒ උපදින සිතට ශක්තියක් නොලැබුණත් මනස සහ මනසින් ගන්න අරමුණු සංජානනය කරන්න හැකියාවක් නැහැ කියන එක කියන්න බෑ. ඔහු අනිවාර්යයෙන්ම මනසින් ගන්න අරමුණු පිළිබඳව හඳුනා ගනිමින් ඒ පිළිබඳව දැන ගනිමින් ඒ පිළිබඳ විතරකණේ පවත්වමින් පවතිනවා ඒ සිත් පහළ කිරීම සිද්ධ කරනවා මේ කය වස්තුව බවට පත් කරගෙන. ඒ නිසා ඔහු මරණයටපත් වෙන කෙනෙක් වෙන්නේ නැහැ. ඒ වගේම ඒ අවස්ථාවකදී කලුරිය කරනවා කියලා කිව්වත් අර මරණාසන්න වීති විදිහට මනෝද්වාරිකව හරි ඒ ඉබඳු තමන් කළ කුසල කුසල ධර්මයක් අරමුණු කරමින් සිත පහළ වෙලාම තමයි අනිවාර්යයෙන්ම චුති ප්‍රතිසන්දි අවස්ථාව එන්නේ. ඒ හින්දා නින්දෙදි මැරෙනවා කියන එකේදී අර ඔබ හිතන්නට එපා භවාංග අවස්ථාවකදී සිත නිකම්ම නිවිල යනවා වගේ දෙයක් වෙනවා කියලා හිතන්න එපා. ඒක තමයි අපිට මේ පිළිබඳ විමසා බැලීමේදී තේරුම් ගන්නට තියෙන ක්‍රමය. ඒ වගේම ආයතන 6හි ඇතිවීමෙන් තොරව භවාංග මට්ටමේ සිතක් පමණක් ක්‍රියාත්මක වන මොහොතේදී අපිට මම ප්‍රකට වීමක් අස්මිමානයේ නිකාන්ති තණ්හාවේ දීමක් නැද්ද? ඒ අවස්ථාව අපි ගන්නේ සාමාන්‍යයෙන් ඒක විපාක ප්‍රතිසන්දි ගත්ත අවස්ථාවක් නේ. ඒ අවස්ථාවේදී කර්ම යෙදීමක් නැහැ, කෙලෙස් යෙදීමක් නැහැ. සාමාන්‍යයෙන් භවාංග සිත්වල පසකින් තැබේවා විපාක සිත් අවස්ථාවකදීවත්. ඒ කියන්නේ චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන ඇති වෙන අවස්ථාවකදීවත්. ඊට පස්සේ විපාක මනෝ විඥාන ධාතුත් මනෝ විපාක මනෝ ධාතුව විපාක මනෝවිඥාන ධාතු සිත් උපදින අවස්ථාවකදීවත් අපිට උපදින්නේ නැහැ කර්ම. අස්මිමානය මේ කියන හැඟීම හරි එහෙම නැතිනම් මගේ කියලා ඇති කරගන්න තණ්හා පරිග්‍රහණයන් හරි ඒ අවස්ථාවල උපදින්නේ නැහැ. ඊට පස්සේ තමයි ඒවා සකස් කරගන්නේ. දැන් භවංග සිත් කියන මට්ටමේදී කෙලෙස් උපදින්නේ නැහැ. එහෙම උපදුනොත් එහෙම ඒ කෙලෙස් ඒ මට්ටමේදී උපදිනවා නම් එතනම මාර්ගය පණවන්නත් වෙනවා නැතිනම් ඒ මට්ටමෙන්ම Nirodhe පණවන්නත් වෙන එක කරන්න බැරි දෙයක්. ඒ නිසා ඒ මට්ටමට කියනවා ප්‍රකති පරිසුද්ධ මිදං චිත්තං කියලා. හිත ප්‍රകൃතියෙම ප්‍රභාස්වරයි කියලා. ඒ මට්ටමේදී හිතේ කෙලෙස් නැහැ. සංයෝජන නැහැ. ආශ්‍රවය දෙන්නේ නැහැ. ඒබඳු මට්ටමක් තමයි ඒ සිත තියෙන්නේ. ඒක තමයි හිතේ පවතින මූලික ස්වභාවය. හිත ප්‍රභාෂරයි කියලා කිව්වෙත් ඒ අකුසල් වලින් තොර වුණ අවස්ථාවක් හිතේ මුලින් තියෙනවා. හැබැයි එතන ඒ తත්වය පවතින්නේ නැති බව නිසා ආගන්තුක උපක්ඛලේශයන්ගෙන් කිලුටු බවට පත් කරගන්න එක තමයි අපි सिद्ध කරගන්නේ. ඉතින් ඒ කියන මූලික අධීරේදී කෙලෙස් අස්මිමානය හෝ තණ්හා පරිග්‍රහණයන් තණ්හාවෙන් අල්ල ගන්නවා මගේ කියලා ඒ වගේ දේවල් ඇත්තේ නැහැ. ක්‍රියාසිට ගැන ධර්මානුකූල විග්‍රහයක් දෙන්න එය අව්‍යාකෘත සිතක් ලෙස බෙදා දක්වන සීමාව පැහැදා දෙන්න. උදාහරණයක් ඇසුරෙන් පහදා දෙන්න කියලා. ක්‍රියාසිතක් කියලා කියනකොට හුදු ක්‍රියාමාත්‍රික සිතක්. ඒකෙන් සිද්ධ වෙන්නේ හුදු ක්‍රියාවන් විතරයි. ඒ කියන්නේ ඒක කර්මයක් කියන ගණයට යන්නේ නැහැ. ධර්මයක් අව්‍යාකෘතයක් කියන්නේ. අභ්‍යාකත කියන වචනේ කියන්නේ. අභ්‍යාකත දස අභ්‍යාකත වත්තු අපිට හම්බෙනවානේ. අභ්‍යාකත පංච අපිට හම්බෙනවා. ඒ කියන්නේ ව්‍යාකෘත නොකරන ලද. ඒ කියන්නේ කියන්නේ නැහැ, පිළිතුරු දෙන්නේ නැහැ, ප්‍රකාශ කරන්නේ නැහැ. ඒ වගේ අර්ථයක් අපිට එන්නේ අභ්‍යාගත කියනකොට. ඒකට අභ්‍යාගතයි කියලා කියන්නේ නොකියන ලද කියන. මොනවද නොකියන ලද්ද? කුසල වශයෙන් හෝ අකුසල වශයෙන් හෝ නොකියන ලද. කුසල වශයෙන් අකුසල වශයෙන් නොකියන ධර්ම මොනවද? කුසල වශයෙන් හෝ අකුසල වශයෙන් නොකියන අවස්ථා අපිට ගොඩක් දකින්න පුළුවන්. රූපය කුසල් හෝ අකුසල් නෙමෙයි. ඒ නිසා රූපය අව්‍යාකෘත ධර්මයක්. රූපේ කුසලයක් වෙන්නේ නැහැ. රූපය අකුසලයක් වෙන්නේ නැහැ. ඒ නිසා රූපය අව්‍යාපෘත ධර්මයක්. ඒ වගේම නිර්වාණය කුසලයක් වෙන්නේ නැහැ. නිර්වාණය අකුසලයක් වෙන්නේ නැහැ. ඒක අව්‍යාකෘත ධර්මයක්. විපාක අවස්ථා ගත්තාම විපාක අවස්ථාවන් කුසල් වෙන්නේ නැහැ. අකුසල් වන්නේ නැහැ. ඒවලට කියනවා විපාක අව්‍යාකත කියලා. ක්‍රියාසිට ක්‍රියා මාත්‍රික සිත්. ඒ කියන්නේ දැන් අපිට රූපය දැකීම සඳහා මනසින් ආවර්ජනා කරනවා කියන ඒකට මනසින් හිත යොමු කරනවා කියන එක ආවර්ජන ක්‍රියාවක්. ඒක කර්ම නෙමෙයි. කෙලෙස් ඇති කර ගැනීම සඳහා යම් අරමුණු කරනවා කියන දේ කෙලෙසේ නෙමෙයි. කෙලෙස් උපදින්නේ ඊට පස්සේ අරමුණු කළාට පස්සේ තමයි කෙලෙසේ උපදින්නේ. අරමුණු කළාට පස්සේ කෙලෙසේ උපදිනවා නම් අරමුණු කරන එක කෙලෙස් නෙමෙයි. ඒක අරමුණු කිරීමේ ක්‍රියාව විතරයි. ඒක කරන කෘත්‍යයක්. ඒක වැඩක්. ඒක කෙලෙස්යක් කියන්නේ නැහැ. කෙලෙස් කෘත්‍යයක් එතෙන්දී යෙදෙන්නේ නැහැ. ඒ වැඩේ විතරයි ඒකෙදි සිද්ධ වෙන්නේ. ඒ නිසා තමයි ඒක ක්‍රියාවක් කියලා හඳුන්වන්නේ. ඒ වගේම අපිට හම්බෙනවා තවත් අවස්ථාවන්. ඒ කියන්නේ කාමාවචර මහා ක්‍රියාසිත ආදී තැන්වල යෙදෙන අවස්ථාවලදී එබඳු තැන්වලදී ඒවත් ක්‍රියාසිත හැටියට හඳුන්වනවා. ඒවත් ක්‍රියාමාත්‍රික සිත්. ඒ කියන්නේ ඒ කටයුතු කරනකොට අර ඒක කුසලයක් විපාක දීම සඳහා පවතින දෙයක් බවට පත්වන්නේ නැහැ. ඒක හුදු ක්‍රියාමාත්‍රික දේවල්. ඒව දක්වන්නේ දැන් රහතන් වහන්සේලා යම් බඳු ආකාරයක දේවල් කරනකොට ලෞකික පැවැත්මක් සිද්ධ කරනකොට ඒ බඳු මට්ටමේ ක්‍රියාසිට උපදිනවා කියලා ඒ පිළිබඳව දක්වලා තියෙනවා. ඉතින් මේ පිළිබඳව යම් සංවාද විසංවාද තියෙනවා. ඒක වෙනම ගැඹුරින් සාකච්ඡා කරන්නට ඕනේ. මාතෘකාවක්. නමුත් මෙතනදී පොදුවේ කෙරෙන අපිට දකින්න පුළුවන්කම තියෙන ධර්ම විග්‍රහයන් දිහා බැලුවහම අපිට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ ක්‍රියාසිත කියන එක රහතන් වහන්සේලට උපදින උදු ක්‍රියාවක් පමණයි ඒක. රහතන් වහන්සේ නමක් රුවන්වැලි සෑය ළඟට ගිහිල්ලා මල් ටිකක් පූජා කරනවා. මල් ටික පූජා කරන එකේදී උන්වහන්සේට කාමාවචර කුසලයක් රැස් වෙන්නේ නැහැ වෙන කුසලයක් රැස් වෙනවා නම් අනිවාර්යෙන් කුසලයට විපාකයක් තියෙනවා. දෙන්නෙක් යනවා කෙනෙක් ප්‍රත්‍යජන කෙනෙක් කෙනෙක් රහතන් වහන්සේ නමක් මේ දෙන්නම එකට මල් ටිකක් අරගෙන ගිහිල්ලා මල් ටික පූජා කරනවා කෙනෙකුට කුසලයක් සිද්ධ වෙනවා කාමාවචර කුසලයක් ඒක අරමුණු කරගෙන හොට ප්‍රතිසන්දි වශයෙන් යන්න පුළුවන්කම තියෙනවා තව කෙනෙකුට ඒක හුදු ක්‍රියාවක් විතරක් වෙලා තියෙනවා ඒක යෑම සඳහා පූජා කිරීම කියන දේ සිද්ධ කරන්නට ඇති කරගත්තරන් යම් සිතක් ඒ හැම හිතක්ම හුදු ක්‍රියාවක් විතරයි ඒක විශේෂ කුසල කුසලයක් කුසල මූලයක් ජනනය කළා නැහැ. ඒක නිෂේධනය කරලා තියෙනවා. කුසල හේතු කියන එක ඒකේ තියෙන න්‍යෂ්ටිය බිඳලා තියෙනවා. ඒ නිසා ඒ බීජ ශක්තිය නැහැ. උපදවනවා කියන්නේ. මොකද කුසලයේ කළ කෙනා හම්බෙන්නේ නැහැ. ඒ වගේම පූජාව කරන්න දෙයක් හම්බෙන්නේ නැහැ. පූජාව පණවන්න ලෝකෙ තුල දෙයක් හම්බෙන්නේ නැහැ. නිරෝධයට බර වුණ නැඹුරු කළ මනසක් ඇති කෙනෙකුට ඒක පිහිටි මට්ටමකට ආපු කෙනෙකුට ඒක හුදෙක්ම කරන කටයුත්තක් පමණක් වෙලා තියෙනවා. අන්න ඒ බඳු සිත් වලට අපි කියනවා ක්‍රියාසිත කියලා. ඒක ක්‍රියාසිත අව්‍යාකෘතයි කියලා කියන්නේ. ඒක කුසලයේ වශයෙන් හෝ අකුසලයේ වශයෙන් කියන්නේ මේ විදිහට රූපාවචර අරූපාවචර ආදී මේ ක්‍රියා චිත්තෝත්පාද අපිට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා හසිතෝත්පාද ආදී ඒ සිතුත් අපිට දකින්න පුළුවන්කම තියෙනවා සිනහ උපදවන අවස්ථාවල. ඉතින් මේ ආකාරයට යෙදෙන මේ ක්‍රියාසිත කුසල අකුසල වශයෙන් නොකියන සිත් හැටියටයි අපිට දක ගන්නට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙන්නේ. ඊළඟ ගැටලුව හැටියට යොමු වෙලා තියෙනවා වීති මුක්ත සිත්යන්ෙහි අර්ථය කුමක්ද වෙන සිත් කීයක් තිබෙනවාද කියලා පැහැදිලි කර දෙන්නට කියලා. ඉතින් මේ වීති මුක්ත සිත් කියලා කියනකොට අපි වීති කියලා කියනවා නැත්නම් අවස්ථාවල උපදින චිත්ත වීති සිතේ යෙදෙන වීති අවස්ථාවන්. කියන්නේ දැන් යම් ආකාරයකට සිතක් තනිය උපදින්නේ නැහැ. එක සිතක් පමණක් එක මොහොතක උපදින්නේ නැහැ. සිත් උපදින්නේ වීති විදියට. වර්ධවා ගන්න එපා. එක මොහොතක එකක් උපදින්නේ නැහැ කියලා කිව්වා කියලා. එකට දෙකක් උපදින්නේ නැහැ නේ එක මොහොතක සිත්. මම මේකෙන් අදහස් කළේ එකවර හුදකලාව තනිසිතක් පමණක් ඉපදිලා තියෙන තිබිලා ඊට පසුව තව අනිකුත් සිත් උපදින්න නැතුව යනවා කියන එකක් සාමාන්‍ය වෙන්නේ නැහැ. චක්කුද්්වාරික උපදින සිද්ධියා බැලුවාම ඔන්න ద్వාරය ආවර්ජනා කළා චක්කු විඥානේ ඉපදෙනවා ඊට පස්සේ මනෝ ධාතු මනෝ විඥාන ධාතු ආදී ඒ සිත් උපදින ක්‍රමයක් තියෙනවා ඒ ක්‍රමයේ බිඳිලා ඒ මොකක්වත් නැතුව එකපාර චක්කු විඥාන සිත් ඉපදුනා ඊට පස්සේ ඉවරයි භවාංගගත වුණ සිත් එහෙම දේවල් වෙන්නේ නැහැ ඒක තමයි අදහස් කරන්නේ ඊට පස්සේ මනෝ විඥාන ධාතු සිතක් එකපාරම භවාංග සිත්වල ගියා මනෝ විඥාන ධාතු සිතක් එකපාර ඉපදුනා ඒ සිත නැති වෙලා ගියා ආපහු භවාංගගත වුණා හිත එහෙම වෙන්නේ නැහැ එහෙම ඒ ක්‍රම පටිපාටිය බිඳලා චිත්ත නියාමනයේ බිඳලා එහෙම සිත් පහළ වීම වෙන්නේ නැහැ චිත්ත නියාමයට අනුව තමයි සිත් පහළ වීම සිද්ධ වෙන්නේ ඒකට ඒකට ක්‍රමයක් තියෙනවා නිශ්චිත ක්‍රමයක් නිශ්චිත රටාවක් තියෙනවා අන්නේ සිත් උපදින නිශ්චිත රටාව ඒ උපදින ක්‍රමය තමයි අපි චිත්ත වීතියක් විදිහට හඳුනාගන්නේ. ඉතින් ඒ වීති චිත්තෝත්පාද තමයි අපිට ඔය චක්කුද්්වාරික වීති, සෝතද්්වාරික වීති, ගානද්්වාරික වීති, මනෝද්්වාරික වීති, කායද්්වාරික වීති, මනෝද්්වාරික වීති කියලා ద్వාරේ නමින් අපි මේ ద్వාරික සිත් නම් කරනවා. ඒකට ඒවා ඔක්කොම ద్వාරික ద్వාරයක උපදින සිත්. ద్వාරයක් ඇසුරු කරගෙන. ඉතින් ඒවා ద్వාරික වීති කියලා නාමයෙන් හඳුන්වන්නේ අන්නේ නිසා. වීති වශයෙන් නොපවතින අවස්ථාත් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. හරියට දැන් අපි උදාහරණයක් හිතට ගත්තොත් යම් අවස්ථාවලදී කර්ම නිමිති, ගති නිමිති, ඒ විදිහට දැන් චුති චුති අවස්ථා සිද්ධ වෙනකොට, චුති ප්‍රතිසන්දි අවස්ථා සිද්ධ වෙන කර්ම නිමිති, ගති නිමිති අරමුණු කරගෙන සිත් උපදින අවස්ථාවලදී අන්නේ ප්‍රතිසන්දිය සඳහා හේතු වන සිත් ඒවලට කියනවා වීති මුක්ත සිත් කියලා. ඒක වීතියෙන් මිදලා තියෙන සිත් කියලා හඳුන්වනවා. අන්නේ වීති මුක්ත සිත් 19ක් අපිට එතනදී හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම අපි සාමාන්‍යයෙන් කතා කළොත් භවාංග සම්තතිය, භවාංග සිත්, ඒවා වීති මුක්ත සිත්. ඒක වීතියක් නිශ්චිත වීතියක් මෙන්න මේ විදිහට වීතියක් ලෙස ගමන් කරනවා කියලා කියන්න පුළුවන් කමක් නැත්තේ. නෑ ඒවා වීති මුක්ත අවස්ථා හැටියටයි අපිට ධර්මයේ තුල සඳහන් කරන්නේ. ඒ බඳු අවස්ථාවල තමයි මේ වීති මුක්ත සිත්වල හට ගැනීම, වීති මුක්ත සිත්වල පහළ වීම කියන එක අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ. ඒ වීති වලට හසු වෙන්නේ නැති වීති වශයෙන් පහළ වීමක් නැති අවස්ථාවක්. ඒ වගේම ගැටලුවක් හැටියට ඊළඟට යොමු වෙලා තියෙනවා චිත්ත වීතියක ඇති සිත් 17ම පටිච්චසමුප්පාද ක්‍රියාවලිය වෙන වෙනම සිදුවේද නැතිනම් එකක් පමණක් සිදුවේද කියලා පැහැදිලි කරලා දෙන්නට කියලා. පටිච්චසමුප්පාද ක්‍රියාවලිය දිහා බැලුවහම අපිට ඒක සම්මුතියෙන් අපි සාමාන්‍යයෙන් ග්‍රහණය කරගන්න විදිහට අපිට ඒක ග්‍රහණය කරගන්න පුළුවන් න්‍යායක් තියෙනවා. ඒක චිත්තක්ෂණිකවත් අපිට පටිච්චසමුප්පාදයේ පිළිබඳව අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යාදී ධර්මයන් යෙදෙන ආකාරය තුළ අපිට යෙදීමක් හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. එබඳු ආකාරයේහි යෙදීම් සිද්ධ වන තැන්වලදී පටිච්චසමුප්පාදය කියන එක අර චිත්ත වීතියක සිත් අණුව එක එක සිතට අණුව යෙදෙන අවස්ථා දකින්න පුළුවන්. හැබැයි එහෙම කිව්වයි කියලා චිත්ත වීතියක සිත් 17ේම පටිච්චසමුප්පාදය පෙන්නනවා කියන එක එහෙම सिद्ध කරන අවස්ථා අපිට ත්‍රිපිටකය තුළ දකින්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒකත් වෙනම සඳහන් කරන්නට ඕනේ. ඒකට හේතුව තමයි අපි ගත්තොත් දැන් භවාංග චිත්තසංතතිය කියන්නේ. භවාංග භවාංග චලන භවාංග උපච්ඡේද කියන ටික භවාංගයේ හිලා ගැනෙන අවස්ථා තුනක් නේ. දැන් ඒ වගේ අවස්ථාවල චිත්ත වීතියෙහි ක්‍රියාකාරීත්වය දක්වන්නේ නැහැ එහෙම. පටිසමුප්පාදයේ විදිහට මේ පටිසමුප්පාදයේහි ක්‍රියාකාරීත්වයේ අවස්ථාවල දක්වන්නේ නැහැ අර සිත් වශයෙන් අපිට අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යාදී ධර්මයන්ගේ ඉදීම් විදිහට පටිසමුපාදයේ දෙන තැන්වලදී එහෙම විග්‍රහයක් අපිට හඳුනා ගන්නට එහෙම විග්‍රහයක් අපිට දකින්නට පුළුවන් කමක් නැත්තේ. හැබැයි ద్వාරා වජ්ජන සිත් චක්කු විඥාන සිත්වල ලැබෙන. ඒකෙන් කියන්නේ අරව පටිච්චසමුප්පන්න භාවයක් නැති අවස්ථා කියලා එහෙම නෙමෙයි. ඒවලට පටිච්චසමුප්පන්න බව දක්වන්නට පුළුවන්කම තිබෙනවා. හැබැයි එතනදී පටිච්චසමුප්පන්න නොවූ සිත්වල පහළ වීමක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් අර අවස්ථාවලදී විපාක සිත්වල පටිච්චසමුප්පාදය සහ කර්ම සිත්වල පටිච්චසමුප්පාද ආදී වශයෙන් ඒ පටිච්චසමුප්පාදයේ යෙදෙන අවස්ථා දක්වන්නට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා ඒකට ඍජු උත්තරයක් ලබා දීම වෙනුවට කියන්න පුළුවන්කම තියෙන්නේ පටිච්චසමුප්පාදයේහි යෙදීම අපි චිත්ත වීතියක සියලුම සිත්වල යෙදෙනවා කියලා අපිට කියන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම පරයයන් මෙන්න මේ මේ සිත්වල තමයි මේක දක්වලා තියෙන්නේ කියලා 17ක නැතිව අපිට දක්වන්න පුළුවන් කමකුත් තියෙනවා. ඉතින් ඒක පටිච්ච සමුප්පන්න නොවි ධර්ම උපදින්නේ නැහැ. ඒ ධර්ම යම් කිසි ආකාරයකින් පටිච්ච අපි ගත්තාම චිත්ත වීතියක උපදින සිත් දිහා බැලුවාම පටිච්ච සමුප්පන්න නොවි ඒ ධර්ම උපදින්නේ නැහැ. පටිච්ච සමුප්පන්නව තමයි ධර්ම උපදින්නේ. චිත්ත වීතියක සිත් උපදිනකොට. එහෙනම් ඒ සිත්වල පටිච්චසමුප්පාදෙහි ක්‍රියාත්මක වීම වෙන්නේ කොහොමද කියලා අහුවොත් එහෙම. ඒ පටිච්චසමුප්පාදෙහි ක්‍රියාත්මක වන ආකාරය පටිච්චසමුප්පාදයක සිතක අඤ්ඤමඤ්ඤ යෙදෙන විදිහ ගැන අහුවොත් ඒක දැක්වීමේදී අර භවංගාදී චිත්ත සංතතියෙහි ඒක දක්වන්න පුළුවන් කමක් ඒක දැක්වෙන්නේ නැහැ ධර්මයේ තුල. ඒක වෙනම පැහැදිලි කිරීමක් කෙරලා නැහැ මේ පිළිබඳව. එතනදී දැක්වෙන්නේ අර විඥාන අවස්ථාවන්හිදී චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන ඒ වගේම ආවර්ජන ආදී ඒ ක්‍රියාසිටෝත්පාදයන්ගෙදී අන්න ඒබඳු ආකාරයේ හිතන්වල අපිට පරිසම්පාද වශයෙන් ඒක විග්‍රහ කරන්නට පුළුවන්කම දක්වන්නට පුළුවන්කම තිබෙනවා. අර වීති මුක්ත සිත් වශයෙන් අපිට හඳුනා ගන්නට තිබෙන තැන්වලදී ඒ විදිහේ පටිසමුප්පාද වශයෙන් එක සිතක යෙදීම පිළිබඳව සඳහන් කිරීමක් කෙරෙන්නේ නැහැ. ඒකට වීති සිත්වලදී තමයි මේ විදිහට හැඳින්වීම කරන්නේ. ඉතින් අපි දන්නවා භවංග සම්පතිය කියන්නේ වීති මුක්ත සිත් කියලා. ඒවා පටිච්චසමුප්පන්න නැහැ කියන්නේ නැහැ. හැබැයි අර පටිච්චසමුපාද අංග ටික යෙදෙන විදිහ ගත්තාම ඒක පරිපූර්ණ කොට එතන දක්වන්නේ නැහැ. ඒ වගේම අපිට ඊළඟට ගැටලුවක් හැටියට යොමු වෙලා තියෙනවා කමඨහන භාවනා වැඩසටහනට අනුව බුදුගුණ මෙනෙහි කරා තුනුරුවන් කමා කර ගැනීමෙන් පසු උදෑසන සහ රාත්‍රියේදී ආනාපාන සති භාවනාව ආරම්භ කළා. මිනිත්තු 5ක් පමණ හුස්ම රැල්ල දෙස බලාගෙන හිටියා. බාහිර ශබ්ද ඇසුණත් ඒ පිළිබඳව නොසිතා හුස්ම රැල්ල දෙස බලාගෙන සිටීමට හැකි නමුත් සිත අභ්‍යන්තර අරමුණ ඔස්සේ යන විට විටම විට එය පාලනය කරගත නොහැකි කියලා දක්වලා තිබෙනවා. ඉතින් භාවනා කරනකොට මූලික අධීරයේදී සිත නොඑක් අරමුණු වලට විසිරෙනවා කියන එක අසාමාන්‍ය දෙයක් නෙමෙයි. පළමුවම ඒක ඊටාම සාමාන්‍ය දෙයක්. රූප ශබ්ද ආදී ධර්මයන්ගේ අපිට එකපාර ඇස් පියාගෙන ඉන්නකොට නම් සද්ද ඇහුනොත් එහෙම අපිට ඒක ගැන වැඩි දුර හිත යන්නේ නැති වෙන්න පුළුවන්. ඒ සද්දය ඇහෙනවා කියන තැනදිත් ඒ අරමුණෙන් බිඳලා වෙනම සිත් ඉපදිලා තියෙනවානේ. ඒක නෙමෙයි එතනදි වැදගත් වෙන්නේ. අපි කොච්චර දුරට අර අරමුණ මුල් කරගෙන සිත් ඉපදවීම වැඩි කරලා තියෙනවද කියන එක. මම හිතනවා කියන එක පැහැදිලි කියලා. කියන්නේ අපි භාවනා කරනකොට දැන් ආනාපාන සති භාවනාවේ අපි යෙදිලා ඉන්න අවස්ථාවකදී සද්දයක් ඇහෙනවා. සද්දය ඇහෙනවා කියලා කියන්නේම සෝතද්්වාරයේ මුල් කරගෙන භාවනා අරමුණෙන් එළියට ගිහිල්ලා අපි සද්දේ පිළිබඳව හිතලා ඒ පිළිබඳව දැනගැනීම ඇති කරගෙන තියෙන එක. ඒ කියන්නේ භාවනා අරමුණෙන් කැඩිලා නේ අපි. හැබැයි කැඩුනා කියන එකෙන් එකකින් අදහස් කරන්නේ නැහැ ඒ භාවනාව මූලික අධීරයේදී වැඩිම එකෙන් උනේ වෙන්නේ නැහැ කියන එක. දියුණු වෙනකොට හිත දියුණු වෙනකොට අපිට ඒක වෙනම තේරුම් ගන්න පුළුවන්කම තිබෙනවා. හැබැයි මූලික අධීරයේදී ඒක ඒ විදිහට කතා කරන්නේ නැහැ. වැදගත් වෙන්නේ මොකද්ද? අර භාවනා අරමුණේ සිත තබා ගැනීම නැවත අරමුණ කරා ඊටාම ඉක්මනින් සිත ගැනීම කියන එක. ඒකම තමයි මන ආයතනය මුල් කරගෙන සිත අභ්‍යන්තරයෙන් එක එක අරමුණු හිතන්න යනවා කියන කේදිත් වෙන්නේ. නැවත නැවත සිත අපේ භාවනා අරමුණට පත් කර ගැනීම තමයි සිද්ධ කරන්න ඕනේ. හිත පිට යනවා වෙන අරමුණු ගන්නවා කියන එක සාමාන්‍ය දෙයක්. ඒ අරමුණු අතර රැඳී සිටින අවස්ථා ගන්න අඩු කරන්න. ඒ අරමුණු අතර සැරිසරණ එක අඩු කරන්න. අරමුණෙන් අරමුණට පාවෙල යන්න දෙන ගතිය අඩු කරගන්න. ඒකටත් ඔබට ගොඩාක් උපකාර වෙනවා සති නිමිත්තෙහි සිත පිහිටුවා ගැනීම කියන එක. සති නිමිත්තෙහි සිත එළඹ සිටුවා ගැනීම, පිහිටුවා ගැනීම. අපිට හම්බෙනනේ පරිමුඛන් සතින් උපට්ඨපෙත්වා කියලානේ. ආනාපාන සති භාවනාවේදී සිහිය පෙරටු කර තබා ගන්න කියන. ඒකට කොහොමද අපි සිහිය පෙරටු කරගන්නේ? සිහිය පෙරටු කරගන්නවා කියලා කියන්නේ නාසිකග්ගේවා මුඛ නිමිත්තේ අයං සති උපට්ඨිතා හෝති සුපට්ඨිතා. නාසිකාග්‍රේහි හෝ තොල් දෙක අතර මේ සිහිය පිහිටියේ වෙයි මනාව පිහිටියේ වෙයි කියන විදිහට මේ නහය අග කොටස හරි තොල් දෙක අතර හරි අපි සිහිය පිහිටව ගන්නවා. අනේ හිත එතනින් හිතින් අරමුණු කරගන්නවා එතන. හිතින් එතන අරමුණු කරගෙන ආශාස ප්‍රසවාසය පිළිබඳව දැනුම් ඇතුව ඉන්නවා. ඒක තමයි මේ භාවනාවේ තියෙන මූලිකම දේ බවට පත් වෙන්නේ. අර සති නිමිත්තේ හිත පිහිටව ගත්තහම අභ්‍යන්තර අරමුණු වල හිත හැසිරෙන ගතිය ඊටමත් වේගයෙන් අපිට නතර කරගන්න පුළුවන්කම තියෙනවා. සති නිමිත්තේ හිත තබා ගන්න නැති වුනහම මොකද වෙන්නේ? අර පිටින් ගන්න බාහිර අරමුණු වලට හිත ඉක්මනට ඇදිලා යනවා. ඉතින් ගන්න වෙනත් අරමුණු තියෙනවා නම් අර කමඨහණයෙන් පරිබාහිර අරමුණු වලට හිත වේගවත් ඇදිලා යන්න පටන් ගන්න. ඒක තමයි සිද්ධ වෙන්නේ සාමාන්‍යයෙන්. ඒ කියන්නේ අපේ හිත ඊටාම වේගෙන් අරමුණු අතර සැරිසරන්න හරි දක්ෂයිනේ. අපි භාවනා කරනවා කියන එකෙන් කරන්නේ අර වේගවත් හිතට බාධක දාලා ඒකේ වේගවත් බව වැඩලා එක අරමුණකට හිත තබලා ඒකාග්‍රගත බව සමාධියක් උපදව ගන්නට අවශ්‍ය පරිසරයක් නිර්මාණය කිරීම තමයි එතනදී ඇති කරගන්නේ. අන්න ඒ తত্ত্বය එතනදී ඇති කරගන්න අපි බලනකොට අපි උත්සාහවත් වෙනකොට සමාධියක් උපදව ගන්න නාසිකාග්‍රයේ හෝ තොල් දෙක අතර හිත පිහිටුවා ගැනීම අතර වේගෙන් හිත වෙන අරමුණු වලට යන්න තියෙන ඉඩ ඉවත් වෙනවා. සාමාන්‍යයෙන් අපේ හිත වේගෙන් අරමුණු ගන්නකොට ස්වභාවය තමයි වේගවත් අරමුණු කිහිපයක් අතර සැරිසරනවා කියන එක දැන් සමහර වෙලාවට ඔබට බුදුන් වඳින වෙලාවක් හරි මේ වගේ මොනවා හරි සූත්‍රය සජ්ජායනා කරන වෙලාවල් ඔබට සිහියේ ඇති මතක ඇති ඔබට සමහර අවස්ථාවල ગાථා ටික කියලා ඉවර වුණාම ඔබට කල්පනා වෙනවා වගේ. ગાථා ටික කියලා ඉවර වුණාම තමයි ඔබට එකපාර සිහියට එන්නේ. එතකොට දැන් මේ වගේ අවස්ථාවල මොකද වෙන්නේ? අර කතා කරලා තියෙන කියවලා තියෙන්නේ හිතන්නේ නැතුවද? හිත උපදින්නේ නැතුවද? නෑ හිත ඉපදිලා. ඒකට ඒකටත් ඔබේ සිත යොමු වෙලා තියෙනවා. එහෙනම් මොකද්ද වෙලා නැත්තේ? මේ හැම තැනකදීම සතිමත් බවක් තිබිලා නැහැ. ඒ සති නිමිත්තේ හිත තබා ගන්න කෙනෙකුට ඒක වෙන්නේ නැහැ. දැන් වෙන්නේ මොකද්ද? හිත වෙන අරමුණු වල ගිහිල්ලා අර කියන දෙයටත් හිත යොමු වෙලා හැබැයි ඒ එකම තැනකවත් Tamanට දැනුවත් බව ඇති කරලා නැහැ, සතිමත් බව ඇති කරලා නැහැ. සති නිමිත්ත කියන එකේදී කරන්නේ සති නිමිත්තේ සිත කියලා ගැට ගැහුවට පස්සේ එතනින් අර හිත අනුවිතර්ක ගන්න දෙන්නේ වෙන වෙන අරමුණු වල යන්න දෙන්නේ සති නිමිත්තේ හිත තියෙනවා. ඊට පස්සේ සති නිමිත්තේ හිත තියාගෙන ආශ්වාස ප්‍රශ්වාසය පිළිබඳව අපි අවධානයක් යොමු කරනවා. ආශ්වාස ප්‍රශ්වාසය පිළිබඳව මූලික අවධානයක් යොමු කරලා අපි ඒක ගැන හොඳට සිහිය පවත්වන්න උත්සාහවත් වෙනවා. ආශ්වාස ප්‍රශ්වාසය පිළිබඳව සිහිය යොමු කරලා ඒ ගැන අපි අවධානය යොමු කරලා හිත වඩන්න පටන් ගන්නවා. එතකොට මොකද වෙන්නේ? හිත සති නිමිත්තෙත් තියෙනවා. හුස්ම පාර පිළිබඳව දැනුම් ඇතුවක් තියෙනවා. ආශ්වාස ප්‍රශ්වාසයන් පිළිබඳ දැනුම් ඇතුවක් තියෙනවා. ඒ දෙකම හිතට පැවරෙන වගකීම. නිමිත්තේ හිත තියෙනකොට කොහොමත් ආශ්වාසයේ හිත නැහැ. ආශ්වාසය තියෙනකොට නිමිත්තේ හිත නැහැ. හැබැයි මේක වඩන කෙනාට හිත හොඳින්ම පිහිටලා තියෙනකොට දෙකම එකට තියෙනවා වගේ පේනවා. එකට වෙනවා වගේ. හරියට දැන් අපි මේ රූපයක් දිහා බලාගෙන බන අහගෙන ඉන්නකොට ඔබට මේ දෙකම එකට වෙනවා වගේ පේනවනේ. හැබැයි ඇහෙන් රූප දකින්න හිත එකක්, ඉතින් ඒ පිළිබඳව හිතලා දැනගන්න සිත් තවත් ඒවා සද්දයාහන එක මුල් කරගෙන දැනගන්න සිත් තවත් සිත් ප්‍රමාණයක්. ඔක්කොම මේක මොහොතේ වෙනවා වගේ අපිට දැනෙනවානේ. ඒක තමයි හිතේ තියෙන වේගවත් බව. අන්නේ හිතේ තියෙන වේගවත් බව කියන එක අපිට තේරුම් ගන්නට වෙනවා. ඒ හිතේ තියෙන වේගවත් බව අඩු කරන්න යනකොට තමයි සති නිමිත්ත සහ අර කමඨහන කියන එක අපිට උපකාර කරන්නේ. එන සති නිමිත්තේ හිත තියාගෙන භාවනා කමඨහන වඩන්න පුරුදු වෙන්න. ඒක ඇතුලේ ඔබේ හිත ඇතුලේ ඇතිවෙන අනුවිතර්ක සංසිඳවා ගන්න බොහොම පහසුවෙන් පුළුවන්කම තිබෙනවා. නැතිනම් හිත ඇතුලෙන් වෙන වෙන අරමුණු වල අභ්‍යන්තර අරමුණු වල හිත සැරිසරනවා කියන එක වළක්වා ගැනීම සඳහා ඔබ විසින් කළ යුතු ප්‍රධානතම දේ තමයි සති නිමිත්තේ හිත ප්‍රගුණ කිරීම. නාසිකග්ගේ වා මුඛ නිමිත්තේ අයං සති උපට්ඨිතා හෝති සුපට්ඨිතා එහෙමත් නැතිනම් නාසිකාග්ගේ මුඛ නිමිත්තේ මේ සති නිමිත්තේ චිත්තං උපනිබන්දෙත්වා කියලා දක්වනවා. නාසිකාග්‍රේ හෝ තොල් දෙක අතර, ඒ කියන්නේ තමන්ගේ නහසේ අග කොටස හෝ තොල් අවට ප්‍රදේශය තුල සිහිය පිහිටව ගන්න පුළුවන්. තමන්ට දැනෙන බව අරමුණු කරගෙන එතන හිතින් හිත එතනට හිත යොමු කරලා ඒ එතනට හිත තබාගෙන ඒ අරමුණු කරගෙන වාසය කිරීම සති නිමිත්ත කියලා කියන්නේ වෙනත් දෙයක් නෙමෙයි. හරියට එතන හිත තියලා ගැට ගහලා වගේ. හිත එතන అలවලා තියලා වගේ. ඒක තමයි හිතින් නැවත නැවත අරමුණු කරන්නේ. ඒ අරමුණේ හිත තියාගෙන ඉන්න ගමන් තමයි ආනාපාන සති භාවනාව ආශ්වාස ප්‍රශ්වාසයන් පිළිබඳ සිත වඩන කෙනෙක් නම් එයා ඒකට අවධානයක් යොමු කරන්නේ. ඉතින් අන්න ඒ විදිහට එයාට පුළුවන්කම තිබෙනවා මේ භාවනාව දියුණු කරගෙන යන්න. ඉතින් සති නිමිත්ත කියන එක වැඩිදුර ප්‍රායෝගික භාවිත කරන්න. එතකොට අර සිතෙන් අනුවිතර්ක වලට යන ඉඩකඩ ඔබට වළක්ව ගන්න පුළුවන්කම තියෙනවා. මූලික අධීරයේදී සිත හිත අභ්‍යන්තරයේ හිතේන අරමුණු අතර සැරිසරනවා කියන එක ඒක මේ සාමාන්‍ය සිද්ධියක්. ඒක සාමාන්‍ය දෙයක්. නෙමෙයි. නමුත් ඒක කාලයක් ඔබ භාවිත කරනකොට මනස ඔබට ටික ටික පුහුණුවත් එක්ක හිත බාහිර අරමුණු වලට යොමු නොවි පවත්වා ගන්න පුළුවන්කම තියෙනවා. ඒකම තමයි ඒකාග්‍රතාවෙහි ඇතිවීම කියලා කියන්නේ. ඊළඟ ගැටලුව හැටියට සතියේ දින හත සඳහා එක එක දිනයන්හි මරණානුස්සති මෛත්‍රී අසුබ බුද්ධානුස්සති භාවනා හැකි වෙලාවට යොදාගෙන තියෙනවා ආරම්භ කරලා තියෙනවා ඒසේ කිරීම සුදුසුද කියලා පැහැදිලි කරලා දෙන්නට කියලා. ඔව් ඒක කිසිම ගැටලුවක් ඇත්තේ නැහැ. Taman මේ විදිහට භාවනාව බෙදාගෙන භාවනාව කරනවා කියන එක ඉතාමත් හොඳ දෙයක්. ඒ වගේම ඒක ඉතාමත් හොඳ කුසල මනසිකාරයක්. ඒ නිසා ඒ පැත්තෙන් ඉතාම අප්‍රමාදී වෙන්න. ඒ වගේම ඔබට භාවනා කරනකොට වැදගත් දෙයක් තියෙනවා. ඒ වැදගත් දේ තමයි ඊටාම හොඳින් සිහියට ගත යුතු දෙයක් ගැන මම කියන්නේ. ඔබ භාවනා කරනකොට ඒ භාවනාවේ ඔබ බලාපොරොත්තු වෙන මූලික අභිලාෂය මොකක්ද කියන එක පිළිබඳවත් දැනුවත් වෙන්න. අපිට ඕනේ නිකම්ම භාවනාවක් කරා මම භාවනා කරන කෙනෙක් කියන්න නෙමෙයිනේ. සමහරට ඔබ භාවනා කරන කෙනෙක් බවට පත් වෙනකොට කාලයක් යනකොට ඔබට ඒකෙන් ලැබෙන දෙයක් නැති වුණොත් ප්‍රතිඵලයක් නැති වුණොත් අන්න එහෙම වෙනකොට එයා සමහරට ඒක අතහැරලා දානවා. සමහරව ඉන්නවා අර තවත් තැනකට ඊට පස්සේ ගිහිල්ලා මොකක් හරි භාවනා වැඩසටහනකට හරි ගිහිල්ලා එතන ළඟ ඉඳලා මොකක් හරි යම් ඒකාග්‍රතාවයක් ඇති වෙන මට්ටමක් ආපු ගමන් ඒ ඒක උපදව ගන්න පාවිච්චි කරපු ක්‍රමය සමහරට මිත්‍යා දෘෂ්ටික දෙයක්. හැබැයි හිතනවා මෙච්චර කල් භාවනා කළා ඒ එකකින්වත් කිසිම ඵලයක් ලැබුණේ නැහැ. මෙතනට ඇවිල්ලා හිත තිබ්බපු ගමන් මගේ හිත එකඟ වුණා. මේක නිවැරදි කියලා විවිධ මිත්‍යා දෘෂ්ටි වලත් එල්බෙනවා. අන්න ඒ වගේ තැන්වලටපත් නොවන්න නම් අපි භාවනා කරන්නේ කොහොමද? එතෙන්ට යන්නේ මොන විදිහටද? අපේ ඉලක්කය හදාගන්නේ කොහොමද කියන එක ගැන ඔබ අනිවාර්යයෙන්ම දැනුවත් වෙ යුතුයි. ඉතින් ඒ නිසා මේ මේ භාවනා කරනවා කියන එක තාම හොඳ දෙයක්. ඒ ආරම්භය ඊටමත් වටිනවා. ඒ වගේම ඔබ තේරුම් අරගෙන ඉන්න ඔබට වඩාත්ම හිත එකඟ කරන්න පුළුවන් භාවනාව මොකක්ද කියලා. අපි භාවනාව කොටස් දෙකකට බෙදනවා සාමාන්‍යයෙන් සම්බත්තික භාවනාව සහ පාරිහාරීය භාවනාව කියලා. ඒ කියන්නේ ඔබට එදිනෙදා වැඩ කටයුතු කරමින් ඔබගේ හිතට පවත්වන්න පුළුවන් කමටහනක් මොකක්ද කියන එක ගැන ඔබ මෙනෙහි කරන්න. සමහර විට ඔබට වැඩට යනකොට වුණත් ඒත් ඉන්නකොට බුද්ධානුස්සතිය වඩන්න පුළුවන්. මරණානුස්සතිය සමානට වඩන්න පුළුවන්. එක භාවනාවක් තෝරගන්න බුද්ධානුස්සතිය හෝ ඒ වගේ යම් කමඨහනක් තෝරගන්න. ඒ වෙදිනදා වැඩ කටයුතු කරමින් ඒ හැසිරෙන තැන්වලදී ගමනක් යනකොට වාහනේ යනකොට ඒ වගේ හැම අවස්ථාවකදීම ඔබ වැඩිපුර හිතන්නේ බුදුගුණ පිළිබඳ බුද්ධානුස්සති භාවනාවේ තමයි හිත පවත්වන්නේ. ඔන්න ඒක තමයි ඔබ හැම තැනකදීම යොදා ගන්න භාවනාව බවට පත්වන්නේ. ඊට පස්සේ ඔබ පුරුදු කරන ප්‍රධාන කමඨහනක් තියෙනවා. එක තැනක ඉන්නකොට විවේකයේ සලසාගෙන දැන් හිතන්නකෝ ආනාපාන සතිය කියලා. ආනාපාන සතිය වඩන්නේ කවුද? එක තැනක ඉන්න මොහොතක එක තැනක ඉඳගෙන ඔබ වඩන භාවනාව. ඒ වෙලාවට අරක නෙමෙයි අර ඊටාම ඉක්මනින් හිත සමාධිමත් කරන්න පුළුවන් භාවනාවක් ගන්න. අන්න ඒ විදිහට ඔබට භාවනා දෙකක් බොහොම ප්‍රායෝගිකව අරගෙන යන්න පුළුවන් නම් ඒක ගොඩක් පහසුයි. ඔබට වඩාත්ම හිත එකඟ කරගන්න පුළුවන් භාවනා දෙකක් එතනදී පාවිච්චියට ගන්න. අනිත් ඒවා එපා කියනවා නෙමෙයි. මේ කියන්නේ ප්‍රායෝගිකව අපේ ඉලක්කයට යන්න පහසු ක්‍රමය ගැන. ඒ වගේම ඔබේ හිත ඔය වැඩපිළිවෙල කරගෙන යනකොට ඒකට නැඹුරු නොවෙන්න පුළුවන් ඇතැම් අවස්ථාවලදී. ඇතැම් අවස්ථාවලදී ඔබේ හිත ඔය ක්‍රමය ඔබ අනුගමනය කරගන්න යනකොට ඒකට හිත නැඹුරු නොවෙන්න පුළුවන්. එබඳු අවස්ථාවල මරණානුස්සතිය වඩන්න මරණානුස්සතියෙන් පෙන්නලා දෙන්න. දවසක් තියාගත්තේ නැතත් ඒ වෙනුවෙන් මරණානුස්සතිය අපිට උපකාර කරන්නේ කොතනදීද? අපිට මේ පුද්ගල සංඥායටපත් කරගන්නත් ඒක උපකාර කරනවා. අස්මිමානාදී දේවල් තණ්හා පරිග්‍රහණයෙන් අඩු කරගන්නත්. හැබැයි ඒකෙන් වීරිය උපදවන පැත්ත තමයි වැඩි. පෙන්නලා දෙන්න තමන්ගේ අර භාවනාවට හිත නැඹුරු නොවි තියෙනකොට මරණානුස්සතිය වඩලා පෙන්නලා දෙන්න මේක කොහොම හරි මේ ධර්මය අවබෝධ කරගෙන මේ මරණය කියන ධර්මයේ ඉක්මවා යන්නට ඕන. ඒ අවබෝධය ඇති කරලා දෙන්න. එතෙන්ට මරණානුස්සතිය වඩන්න. ඒ වගේම ඔබේ හිතට රාගාදී අරමුණු වැඩි වශයෙන් ඇතුළත් වෙන අවස්ථා තියෙන්නට පුළුවන්. ඒ අවස්ථාවලදී අසුබය මුල් කරගෙන මානසිකාර්යය පවත්වන්න. අර භාවනාවේදී අර ප්‍රධාන භාවනා දෙකක් වෙන් කරගන්න කියලා කිව්වා. ඒක ඒ විදිහට භාවිත කරන්න. හැබැයි ඒ අතරතුර ඔබේ විවිධ මානසික තත්වයන් වෙනස් වෙනකොට ඒ මානසික තත්වයන් හැමුවේ ඔබ උපකාර කරගන්න මෛත්‍රී මෛත්‍රිය උපකාර කරගන්න තරහක් ගියොත් ඔබ උපකාර කරගන්න අසුබය ඔබ උපකාර කරගන්න මරණහතිය ඒ දේවල් වෙලාවක් නැතුව ඔබට උපකාර කරගන්න පුළුවන්කම තියෙන දේවල්. ඒ වගේම ඒ ටික ඔබ භාවනාව හැටියට සම්පූර්ණ කරනවා වගේම විදර්ශනාව පැත්ත සහ විදර්ශනාවට හේතු භාවනාව පිළිබඳවත් ඔබ උත්සුක වීම ඊටාම වැදගත් වෙනවා. ඒ කියන්නේ සතිපට්ඨානයක් තුළ ඔබට පුළුවන් නම් මේ සත්පුද්ගල භාවයෙන් ඇසුරු කරන ලෝකයේ සතර මහා ධාතු ගොඩක් තමයි හැම වෙලාවකදීම ඇසුරු කරන්න කියලා මේ මහා භූතයන්ගේ මහා භූත ස්වરૂපය පිළිබඳව ඔබට නුවණින් දකින්න පුළුවන් නම් සිහිය පවත්වන්න පුළුවන් නම් හැම තැනකම මේ මහා භූත රූප මහා භූත රූපනේ වටිනකන් නොවටිනකන් දකින්නතෝ හොඳ නරක දකින්නතෝ කැත ලස්සන මිනිස්සු දකින්නතෝ හැම වෙලාවකදීම ඔබේ අරමුණ බවට පත් කරගන්නවා ඒක හිතට පේනකොටම දැනෙනකොටම මේ සතර මහා ධාතු ගොඩක් නේ සතර මහා ධාතු ගොඩක් නේ. මහා භූත රූප බව පෙන්වා දෙනවා. ඊට පස්සේ ඉඩ ලැබෙන අවස්ථාවලදී ඔබට පුළුවන් නොවන පවත්න්න. එහෙනම් මේ සතර මහා ධාතු රූප ගොඩක් පුද්ගලයෙක් හැටියට පේන්නේ. සත්වයෙක් හැටියට දැනෙන්නේ මොකක් නිසාද? ඔබට ඒක හට ගැනීම වැයවීම අනුව බලන්න පුළුවන්කම තියෙන අනාත්ම මහා භූත රූපය අසුරු කරගත්ත වර්ණ සටහනක් වෙනුන තැනක අම්මා කියලා කෙනෙක් දරුවෙක් කියලා කෙනෙක් වටින දෙයක් නොවටින දේවල් නොතිබුණු තැනක ඒ රූපය ඇත්ත නොදන්නාකම නිසාම නේද මේක උපද්දගෙන වාසය කරන්න කියන අවබෝධයට ඔබට යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ විදිහට භාවනාව කියන දේ ඔබට පුළුවන් ප්‍රායෝගිකව පාවිච්චි කරන්න. ඉතින් අරක වරදක් නෙමෙයි. ඔබ ඒ ආරම්භයේ ඊටාම වැදගත් සහ ඊටාම වටිනවා. ඒක කාලයක් පුරුදු කරන්න. ඒ වගේම ඒ භාවනා ටික පුරුදු කරගෙන ඊට පස්සේ ක්‍රමානුකූලව පිළිවෙලට ඒ භාවනා මාර්ගය සකස් කරගන්න ආශ්‍රෝග වෙන පැත්තකට සමතේ මුල් කරගන්න විපස්සනාවත් එකතු කරගන්න. සමතේ මුල් කරගෙන ගියාම අපිට එදිනදා වැඩ කටයුතු කරනකොට අපිට සමහර වෙලාවට අර සමතෙන් ලබාගත් ප්‍රතිඵලය ගිලිහෙනවා. හැමදාම එකම දේ අපිට කර කර ඉන්න වෙනවා. ඒනට විදර්ශනාව කියන දේ අපිට භාවිතයට ගැනීම තුළ සහ සතිපට්ඨානයේ භාවිතයට ගැනීම ඇතුළේ අපිට අර උපදව ගන්න ප්‍රඥාව උපදව ගන්න ඥානය ඒක අඩු වෙලා යන්නේ නැහැ. ඒක පවත්ව ගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟ දවසේ තව පහසු වෙනවා. සමතය උපදවගත්ත සමාධිය පිරිහෙනවා. ඊට පස්සේ ආපහු ඒක ලබා ගන්න එක පහසුවෙන් කරන්න පුළුවන් කමක් නැත්තේ. නෑ. ඉතින් ওই වෙනසත් තේරුම් අරගෙන භාවනාව කියන දෙයට ඔබ ප්‍රවේශය සලස ගන්න සමතේ වගේම විපස්සනාව කියන මේ දෙකම එකතු කරගෙන ඔබේ භාවනා මාර්ගය සකස් කර ගැනීම තමයි ඊටාම වැදගත් වෙන්නේ. සාමාන්‍ය ජීවිතයේදී රූපේ විදර්ශනා කිරීමේදී රූපය සතර මහා ධාතුවක් ලෙස සිතූ විට ඒ පිළිබඳව ඒ ඔස්සේ සිතුවිලි පහළ වීම අඩු බව වැටහේ. සතර මහා ධාතුවක් කියලා හිතනකොට අපිට විස්තර විභාග සහිතව හිතන්න පුළුවන් කමක් තියෙනවා විස්තර විභාග රහිතව හිතන්න පුළුවන් කමක් තියෙනවා. මේ දෙකම වැදගත්. ගොඩක් අවස්ථාවලදී අරමුණු අපිට වේගවත් වැඩි නම් ඒ වෙලාවේදී ඒ එකක් එකක් ගන්න වෙන වෙනම හිත හිත ඉන්න යන්නේ නැතුව ඔබට පුළුවන් මේ හැමතැනම සතර මහා ධාතු රූපයක්. ඒක සරලවම අතහැරලා දානවා. සතර මහා ධාතු රූපයක් කියලා අරමුණ අතහැරලා දාන එක. ඊළඟ එක තමයි මහා භූත පිළිබඳව කරනු ලබන ව්‍යවස්ථාපනය. හිතින් කරනු ලබන සනිටුහන් කිරීම. ඔබ බලනවා මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ තද ස්වභාවයෙන් යුක්ත දේ ආපෝ කලන වැగిරෙන බැඳෙන ස්වභාවයෙන් යුක්ත දේ තේජෝ උණුසුම් දවන තිරවන පැසවන ස්වභාවයෙන් යුක්ත දේ හමන පිම්බෙන හැකලන ස්වභාවයෙන් යුක්ත දේ තමයි වායෝ. මෙන්න මේ විදිහට ඔබ ඒ සතර ධාතු පිළිබඳ ව්‍යවස්ථාපනය කරනවා. ව්‍යවස්ථාපනය කරමින් ඒ හැම තැනකදීම මේ එකම ධාතු ගොඩක පැවැත්මක් නේද කියන එක හිතන්න පටන් ගන්නවා. එක එක අරමුණක ඊටාම සියුම් විච්ඡේදනය කරමින් ඒකේ තද ගතිය, ඒ වගේම ඒක එකට බැඳිලා තියෙන විදිහ, ඒකට ආවේනික උණුසුම් ඒ සබනුසම සිසිල් බවක් එතන තියෙන විදිහ ඒ වගේම ඒක හිස් වායෝ ධාතුවේ පැවැත්මකට උපකාර කළා තියෙන විදිහ මේ විදිහට අපි එතන සතර මහා ධාතුවේහි නිර්මිත බව පිළිබඳව මෙනෙහි කරන්න පටන් ගන්නවා. මේ ආකාරයට සතර මහා ධාතුව විදිහට අපිට පුළුවන් ඒක ගැන අපිට දැනෙන ආකාරයන්ගෙන් නැවත නැවත නැවත නැවත බලන්න මෙනෙහි කරන්නට පුළුවන්කම තිබෙනවා. ඒක විස්තර සහිතව හිතන්න. හැබැයි ගොඩක් වෙලාවට අර වැඩි විස්තරයකට යන්නේ නැතුව වුණත් ඔබට ඒක වඩන්න පුළුවන්කම තියෙන. ඒ කියන්නේ එකෙන් කරන්නේ අරමුණ අතහැර දමන්නේ. මේ සතර මහා ධාතු ගොඩක් නේ කියලා මේ අරමුණ අතහැර දමනවා. ඒ වගේම සතර මහා ධාතු වශයෙන් ගන්නකොට ඔබට ඒකේ එක් එක් ධාතු වඩා ප්‍රකට කරගන්න පුළුවන්කමක් තියෙනවා. දැන් තදගතියෙන් යුක්ත දේවල් තියෙනකොට මේ පඨවි ධාතුවෙන් යුක්ත දේනේ. පඨවි ධාතුව තියෙනවා කියන දැනක අනිත් ධාතු තුන තියෙනවා. හැබැයි එතනදී අපි ඒක ගැන තර්ක විතර්ක කරන්න යන්නේ නැහැ. හැබැයි අපි බලනවා දැන් තදගතියෙන් යුක්ත දේවල්. හිතන්නකෝ මේ පුටු, මේ ඒසේ වගේ දේවල් පේනවා. තදගතියෙන් යුක්ත දේවල්. මේ පටවි ධාතුයෙන් යුක්ත දේනේ. පටවි ධාතුවට වටින කන්න වටින කන්න නැහැනේ. ඔබට පේනවා ගලන වැగిරෙන ස්වභාවයෙන් යුක්ත දේවල්. මේ ආපෝ ධාතුයෙන් යුක්ත දේනේ. ඒ වගේම උණුසුම් සිසිල් බව දැනෙනකොට තේජෝ ධාතුව හමන පිම්බෙන හැකිලෙන ස්වභාවයන් පේනකොට මේ වායෝ ධාතුවේ ස්වභාවයනේ. මේ සතර මහා ධාතුව කියනම අන්න ඒ විදිහට ඔබ ස්වභාව වශයෙන් දකින්න පුරුදු වෙනවා. ඒක ඔබට පුළුවන් හිතලා ඒ දේවල් පිළිබඳ වෙනම මෙනෙහි කරන්න සහ ඒ වගේම වැඩි විස්තර විභාග නොහිතා අරමුණු අතහැර දැමීම කියන එක කරන්න පුළුවන් කමක් තියෙනවා. ওই දෙකම ටිකක් ප්‍රායෝගිකව ඔබේ භාවිතයට ගැනීම වැදගත්. ඒ වගේම ඊළඟ ගැටලුව හැටියට යොමු කරලා තියෙනවා ආනාපාන සති චිත්ත සමතයක් ගැන නිතරම මෙනෙහි වෙනවා. ඒක නැතිවීම නැති වෙන එක ගැන දුකක් චිත්ත සමාධිය පවා අනිත්‍ය බව දැනුමක් ලෙස මෙනෙහි කරත් තවමත් ඒ චිත්ත සමාධිය ලැබෙන්නේ නැහැ කියලා. කොටිම කියනවා නම් ඒ චිත්ත සමාධිය ලබා ගැනීම සඳහා ඔබේ තියෙන වෑයම ඉවත් කරන තුරු ඔබට චිත්ත සමාධිය ලබන්න පුළුවන් කමක් නැහැ. ඒ චිත්ත සමාධියට ඇති කර ගැනීම සඳහා ඔබ වෑයම් කරන එක ඉවත් වෙනකන් ඔබට චිත්ත සමාධිය ලබා ගන්න පුළුවන් කමක් නැහැ. මොකද ඔබේ අපේක්ෂාවක් තියෙනවා, ඔබේ බලාපොරොත්තුවක් තියෙනවා, ඔබේ පරමාර්ථයක් තියෙනවා. ඔබ ඒ ලබාගත් අත්දැකීම සිහි කරමින් එය ලැබෙනකන් සිතෙහි නොයවසිලිමත් බවක් පවත්වන බවක් තියෙනවා. අන්න ඒ නිසා ඔබට ඒ චිත්ත සමාධිය උපදින්නේ නැහැ. ඒක අතහැර දමන දවසකට ඒක ඔබ ඒකෙන් ඉවත් වෙන දවසකට ඒක ඔබ අපේක්ෂා නොකරන දවසකට ඒක කිසිම තේරුමක් නැති දෙයක් විදිහට සලකලා ඔබ එතනින් බැහැර වුණොත් අන්න ඔබට ඒ සමාධිය සහ ඊට එහා ගියපු සමාධියක් උපදව ගන්නට පුළුවන්කම තියෙනවා. එහෙනම් ඒ මත සිත් උපදවන්නට එපා. ඒ මත බලාපොරොත්තු තියාගන්නට එපා. සමාධියක් ඉපදෙන්න පුළුවන් ඕනම අවස්ථාවක සමාධියක් උපදින්න පුළුවන්. ඒ සමාධිය නැති වෙන්නත් පුළුවන්. සමාධිය අනිත්‍යයි අනිත්‍යයි කියලා හිතුව කියලා එකට පිළිතුරක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔබ දකින්න මේ ඡන්දය තියෙනකම් මේ කැමැත්ත තියෙනකම් මට මේ සමාධිය ලැබෙන්නේ නැහැ. ඒ හින්දා ඔබ ඒ සමාධිය උපදින මට්ටම පිළිබඳව බලාපොරොත්තු සහිතව භාවනාවට ඉඳගන්න එක නතර කරන්න. ඒක නතර කරලා ඒ සමාධිය කියන දේ ඔබ අපේක්ෂිත සමාධිය කියන දේ අර්ථ ශූන්‍ය දෙයක් හැටියට දකින්න. ඒ කියන්නේ එකෙන් වැඩක් නැහැ. ඔබ ආයුතු ඉලක්කය ඒක නෙමෙයි. ඔබ ආයත ඉලක්කය ධර්මය අවබෝධ කර ගැනීම. ඒ සමාධියට ඇලීම නෙමෙයි, ඒකට තණ්හා කිරීම නෙමෙයි ඔබ ආයත ඉලක්කය. ඒක අතහැර දමලා ඔබ විදර්ශනා වශයෙන් හිත වඩන්න පුරුදු වෙන්න. ඔබ කරපු භාවනාව වෙනස් කරන්න, කමඨහන කියන එක වෙනස් කරලා වෙනත් භාවනාවක් තුළ ඔබ හිත කාලයක් පුරුදු කරන්න. ඒක ගැන අපේක්ෂා සහිත බව අතහැරලා ඔබ භාවනාවට නැවත ඉඳ ගැනීම තුළ ඔබට අනිවාර්යයෙන්ම පුළුවන්කම ලැබෙනවා ඒ සමාධිය හෝ ඒ සමාධියට එහා ගියපු සමාධි මට්ටම් උපදවන්නට. හැබැයි ඒක ගැන බලාපොරොත්තු තියාගන්න එපා. අපේ හිතින් අපේ අපේක්ෂා සහිතව දෙයක් පස්සේ පන්නගෙන යනකොට ඒ දේවල් තදින් හිතින් අල්ලගෙන ඉන්නකොට ඒ ලබා ගැනීම සඳහා මහන්සි ගන්නකොට ඒක සිතට වෙහෙසක්. ඒ වෙහෙස තියෙන තැනක සමාධිය උපදින්නේ නැහැ. ඒ හිතට ඒ වෙහෙස තියෙනකොට ඒක සමාධියට පරිපන්ත දෙයක් වෙනවා. බාධා කරන දෙයක් වෙනවා. ඒ හින්දා මේ සිත නිදහසේ යන්නට තියෙන්න ඕනේ. පස්සද්ධිය තියෙන්නට ඕනේ. එතකොට තමයි සමාධිය උපදින්නේ. ප්‍රීතිය තියෙන්නට ඕනේ. එතකොට තමයි සමාධිය උපදින්නේ. ප්‍රමුදිත බව තියෙන්නට ඕනේ. එතකොට තමයි සමාධිය උපදින්නේ. ඒ දේවල් නැතුව සමාධිය උපදින්නේ නැහැ. නෝ අර ඉපදුණු කලින් ඉපදුණු සමාධියක් ගැන බලාපොරොත්තු වෙනවා කියන්නේ මොකද්ද? අපේ හිතේ ප්‍රමුදිත බව නැති වෙනවා. ඒක තාම නැහැ කියලා අපිට දැනෙනකොට ප්‍රීතිය නැති වෙනවා, දුකක් තියෙනවා. සැනසීමක් නැහැ. මොනොත් කොහොමද ගන්නෙ කියන වෑයම නැතිනම් හිතේ තද කිරීම තියෙනවා. පස්සද්ධිය තියෙනවා. පස්සද්ධිය නැති වෙලා ගිහිල්ලා තියෙනවා. එහෙනම් අපිට සැපයක් දැනෙන්නේ. එහෙනම් හිත සමාධිවත් වෙන්නේ. එහෙනම් අපි ඒ ගැන බලාපොරොත්තු තබා ගැනීම තුළමයි අපි සමාධිය නැති කරගෙන තියෙන්නේ. එහෙනම් ඒ බලාපොරොත්තු වීම කියන දේ අතහරින්න. ඒක ඇතුලේ ඔබ කල යුතු දෙයට පමණක් අවධානය යොමු කරලා සමාධිය අතහැරලා භාවනාව වඩන්න පටන් ගන්න. එතකොට ඔබට පුළුවන් ඒ සමාධිය ඉක්මවා යන සමාධියක් නැවත ලබන්නට. ඉතින් ඒ විදිහට ඔබේ හිත দমনය කර ගැනීම කියන එක ඊටම වැදගත් වෙනවා. ඉතින් මේ විදිහට හැමදෙනාම අද දවසේදී ධර්ම ශ්‍රවණය කරගෙන යෝනිසෝ මනසිකාරයන් පවත්වාගෙන වටිනා කුසලයක් සිදු කරගන්නට යෙදුන මේ සීල කුසල් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. කල්පනා කරගන්න හැමදෙනාම සිද්ධ කරගත්තු සියලු කුසල් අපිට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කර අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමටම තුම් නිවනින් සැනසීම පිණිස මේ කුසල් හේතුපනිශ්‍රයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම සියලු දෙවියන්ටත් අපි මේ පින් අනුමෝදන් කරමු. දෙවියෝ සතුටින් සාදුනාදයෙන් මේ පින් අනුමෝදන් වනු ලබත්වා. දෙවියන්ට උතුම් නිවනින් සැනසෙන්නට මේ කුසල් හේතුපනිශ්‍රයම වේවා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු.